ඒ නිසා එයට අවශ්‍ය පරාසයේ විදිහට විදර්ශනා භූමියට අවශ්‍ය දේ හැටියට තමයි අපි මේ පැහැදිලි කිරීම කරන්නේ මේ රූපකාණ්ඩය අදාළ කරගෙන ඒ විදර්ශනා භූමිය පැහැදිලි විය යුතු ආකාරය පිළිබඳව අපි ඉගෙන ගන්නේ නැතිනම් මේ කාරණා ටික අධ්‍යයනයක් කළේ. ඒ ටික අපේ ජීවිතයට යොදා ගන්නට අවශ්‍ය වෙන්නේ තවත් එක පාඩමක් විදිහට නෙමෙයි. අපේ ජීවිතයේ යථාර්ථයක් අවබෝධ කරගන්න විදිහකට යමක් තේරුම් ගන්න ඇත්ත අවබෝධ කරගන්න මට්ටමකට අවිද්‍යාව දුරු කරගන්න මට්ටමකටපත් වීම සඳහා එනිසා අපිට මේ ධර්මයේ තුල ධර්මයේ විග්‍රහ කර ගැනීම තුල අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්නේ ලෞකිකාර්ථය පසකින් තබා ලෝකෝත්තර අර්ථය වැඩිපුර ප්‍රකට වෙන විදිහට අර්ථය ඉදිරිපත් කිරීමට ඒ තුලින් කෙනෙක් අන්තග්‍රාහීව ගන්නවා නම් මේ තුල ලෞකිකත්වය හෝ ලෞකික දේ ප්‍රතික්ෂේප කරනවා කියලා ඒක නුවණැති තීරණයක් නුවණැති අදහසක් නෙමෙයි. මොකද ලෞකික භූමිය තුල ඉන්න ඒ මට්ටමක ඉන්න කෙනෙකුට අවශ්‍ය විදර්ශනා භූමියට අවශ්‍ය දර්ශනයක් තමයි අපි මේ කතා කරන දේ. එතකොට ඒ කතා කරන ධර්මතාවයේ පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරගන්නකොට අපිට ලෞකිකාර්ථයට විග්‍රහ කිරීමකට සුතුල වශයෙන් වැඩි ප්‍රදේශයක ආවරණය කරනවට වඩා අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භූමියකට අදාළ ප්‍රදේශයක්. ඒ නිසා සමහර විට කෙනෙක් සියලු ਸਰවාර්ථය මේ තුලින් බලාපොරොත්තු වෙනවා නම් ඒක ගැළපෙන යුක්ති යුක්ත දෙයක් බවට පත් වෙන්නේ නැහැ. නිකන් අපි කිව්වොත් එක ප්‍රශ්නයක් වෙන්නුනා සීලය සම්බන්ධව අපි කතා කරන ධර්මපරයයක් පිළිබඳව සීලය පිළිබඳව කතා කරනකොට මේ පාණාතිපාත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකෙන් අපි මේ කතා කරන්නේ සීලබ්බත පරාමාස වලින් ස්පර්ශ නොකරන ලද සීලයක් රකින්න යන තැනක් ගැන එහෙම වෙනකොට අපි සීලබ්බත පරාමාස වලින් රකින්න පරාමාස වෙන සීලයක් හැටියට කතා කළා කෙනෙක් හිතනවා නම් මේ ශික්ෂා පදයේ තුලින් නිවන බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහේ පැවැත්මක් තුළ ඒක පරාමර්ශණය කරපු එකක් දික්ටි පරාමාශයෙන් පරාමර්ශණය කරපු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල පුද්ගල බවක් හදාගෙන ඒ පුද්ගල බව තුල තෘෂ්ණා වශයෙන් ඇසුරු කරනවා නම් ඒකත් පරාමාස වශයෙන් සිල්වත් පුද්ගලයෙක් හදා ගන්නවා නම් ඒකත් පරාමර්ශණය කරන ලද සීලයක් බවට පත් වෙනවා. ඉතින් නමුත් මේ ශාසනයේ සීලය සක්කාය දිට්ඨිය දුරු කරගන්න තැනට කරන්නට වැඩක් තියෙන සීලයක් කියලා ඒ සීලේ පැත්ත පෙන්නකොට මේ ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය කියලා කතා කරන තැන මේ අපි ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම පිණිස අවශ්‍ය වෙන සීලය ගැන සාකච්ඡා කරනවා මිසක පරිබාහිර ලෞකික සීලය ගැන කතා කළේ නැහැ. ඒකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ ලෞකික සීලය අනවශ්‍යයි හෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ සිල්පදේ සමාදන් වෙන්න එපා කියන එකක් නෙමෙයි. ඒ සිල්පදේ සමාදන් වීම අනිවාර්යයි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු සල්පමාත්‍ර වර්ධෙහි බය දකිමින් ඒ වගේම ශික්ෂාපදයන් සමාදන්ව දැඩිවගෙන හැසිරෙනවා හික්මෙනවා එතකොට මේ විදිහට කරපු බුද්ධ දේශනාව තුළ අපිට බෑ විග්‍රහයක් කරන්න සීලේ පා කියලා. නමුත් මේ ධර්මපරයය තුළ මේ ක්‍රමවේදය තුළ අපි සීලය කියන දේ කතා කළේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියලා කතා කරන ආදී ඒ එන පෙළ දහමකට පරයයකට අනුව අවශ්‍ය වෙන සීලයක්. දෘෂ්ටියකට නොපෙමින දර්ශනයකින් යුක්තව මේ සිල්වත් වෙනවා දර්ශනයකින් යුක්තව කියන කාරණාව. එතකොට මේ සිල්වත් වෙන දර්ශනය මොකද්ද? එයා හුදෙක්ම සත්තු නොමර ඉඳීමෙන් විතරක් සීමා වෙන තැනකට නෙමෙයි. ඒ කෙනා කරුණාව නිසා හෝ එහෙමත් නැතිනම් සාමාන්‍ය ධර්මයක් නිසා ලැජ්ජා බය නිසා හෝ එහෙමත් නැතිනම් අකුසලයකට බිය නිසා හෝ මේ වගේ මට්ටමක් නිසා ශික්ෂාපදයේ කැඩීමේ බියක් හෝ මේ වගේ දෙයක් පදනම් කරගෙන පමණක් සිල්වත් වෙන දෙයක් නෙමෙයි හුදෙක්ම ඔහු විසින් හැම මොහොතකදීම පාණාතිපාතාව රැකීම සඳහා සිත පැත්තෙන් ඇතිවෙන සක්කාය දිට්ඨිය නැමැති සංයෝජනේ දුරු කරගන්න උත්සාහවත් වෙන මට්ටම ගැන. එතකොට මේ කතාව අපි කිව්වොත් නවාංග උපෝසතය පිළිබඳව දැක්වෙන අංගුත්තර නිකායේදී දැක්වෙන තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක් ලෝක කෙනෙක් මේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙනවා රහතන් වහන්සේද පාණාතිපාතාවෙන් වැළකුණා. මමද ඒ නිසා පාණාතිපාතාවෙන් වැළකෙනවා. මේ විදිහට රහතන් වහන්සේව අනුකරණය කරන්නට ඕනේ මම කියන තැනකින්. ඒ අනුකාරක චෛතසිකයේ උනත් ඒ රහතන් වහන්සේගේ කියන තැනට යන්නට අවශ්‍ය ඥාන දර්ශනයක් දැනගෙන යන සීලයක් තමයි මේ ශාසනයේ සීලය. මොකද බාහිර ශාසනයේත් සීල් තිබුණා. නිගණ්ඨනාත පුත්ත පනෝපු සීලයේ සහ මේ ශාසනයේ සීලය අතර පැහැදිලි වෙනසක් අපිට තියෙන්නට ඕනේ. ඒ හුදෙක්ම සතෙක් නොමරා ඉඳීම කියන තැනින් එහාට ගියපු දර්ශනයකින් යුක්තව සම්මාදිට්ඨියෙන් උණුසුම් කරන ලද සීලයක් බවට පත්විය යුතුයි කියන අර්ථයයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඒකෙන් කිසිසේත්ම ලෞකිකාර්ථය හල්ලා දාලා ලෝකෝත්තර අර්ථේ පමණක් මතු කිරීම නෙමෙයි මේ කියන පරයය තුළ අපි වැඩිපුර කතා කරන්නේ ලෝකෝත්තර අර්ථය. නමුත් පන්තියේ නොඉඳපු කෙනෙකුට හිතෙන්න පුළුවන් පිටින් අලුතෙන් ඇවිල්ලා මේ කාරණාව අහපු කෙනෙක් ආ මේ කියන්නේ එහෙනම් ලෞකික සීල වැඩක් නැහැ කියලාද කියලා ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්කම තියෙන ඇත්තම ඔහුගේ නොදැනුවත් බව මිසක හෝ වෙනයම් හිතේ තියෙන කාරණාවක් මිසක ඒක ධර්මයට කරන සාධාරණීකරණයක් හෝ යහපත් ප්‍රවණතාවයක් නෙමෙයි. කරුණා මෛත්‍රියෙන් යුක්ත යහපත් සීලය බොහොම ශ්‍රේෂ්ඨ කොට සැලකනවා. හැබැයි ඊට වඩා උත්තරීතර කොට විශේෂ භාගීය කොට සැලකන සීලය තමයි මේ වැඩිම පිණිස පවතින දේ. ඒ නිසා මේ ලෞකිකව ප්‍රතිපදාව පටන් ගන්න කෙනා ලෞකික සීලය ඉක්මවා යන ලෝකෝත්තර සීලයකට පත් කරගන්නට මාර්ගයකට අවශ්‍ය ප්‍රතිපදාව හදා ගන්න තැනට පසුබිම මේ සීලය තුල රැඳිලා ඔහුට සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සීලයක පිළිටන්න ඕනේ මේ විදිහට. මෙන්න මේ විදිහට යම් ධර්ම කොටාසයන් අපි ලෝකෝත්තරාර්ථය මතු කරගන්නට අවශ්‍ය පැත්තෙන් කිව්වහම ඒ දේ අරගෙන ලෞකික දේට ගලපලා බලන්නටත් ඒ වගේම ලෞකික අර්ථයෙන් කියන දේ අරගෙන කෙනෙක් ලෝකෝත්තර අර්ථයට ගලපලා බලන්නට යනකොටත් ඒ තුළ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඇතම් කෙනෙක් ඇතම් වෙලාවට ප්‍රශ්නයක් තර්කයක් ගොඩනගනවා පංච පාදානස්කන්ධය කියන එක නැතිනම් අපි කෙනකෙනාගේ හිත තුළ ගොඩනගා ගන්න tikai නව කර්ම මට්ටමේ කියලා අපි අම්මට ආදරය කරනවා කියන මට්ටම මේ තමන්ගේ මනෝ පැත්තකින් ගොඩනගා ගන්න මනෝ විඥානයේ පැත්තෙන් ගොඩනගා ගන්න ධර්මතා ටිකක් කියලා අපි මේ විග්‍රහය කරනකොට කෙනෙක් කල්පනා කරනවා එහෙනම් මේ දැන් ගොඩනගා ගන්න කෙනා ඉන්නේ පැයි එහෙනම් එහෙනම් මෙතන තියෙන්නේ සත්පුද්ගල බවක් නේ මේ කතා කළේ කෙනා කෙනෙක් ඉඳලා එයා ගොඩනගා ගන්නවා කියන කාරණාව කියන්නේ නෙමෙයි මේ ගොඩනගා ගන්න බව තුළ තමන්වම වැය වෙලා තියෙන මේ સિદ્ધාන්තයට නමුත් මේ දර්ශනය කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කාරණාවයි මේ පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් ලෞකික ධර්මතා ටිකක් ඔස්සේ ලෝකෝත්තර අර්ථයක් පැහැදිලි කරන්නට යනකොට ඔහු එතන පටලවා ගන්නවා. ඒ වගේම ලෝකෝත්තර අර්ථයක් පිණිස පවතින සක්කාය දිට්ඨිය දුරු කරගන්න තැනින් එයාට ලෝකෝත්තර මාර්ගයකට අවශ්‍ය සීලය පරිපූර්ණ කරගන්න උත්සාහවත් වෙනවා කියන තැන ලෞකිකව නිකන් සීලයක් සමාදන් වෙලා පැත්තකට වෙලා ඉන්නවා කියන තැනට වඩා ශ්‍රේෂ්ඨයි කිව්වහම ඒක ලෝකෝත්තර තැන අතහැරලා අතනින් අරගෙන එහෙනම් මේක එපා කියලාද කියන්නේ මේ සීල් සමාදන් වෙලා ඉන්න කියන එක කියලා එතනින් කෙනෙකු තර්ක කරන්නට වාද කරන්නට උත්සාහවත් වෙනවා. ඇත්තෙන්ම කෙනකෙනා සතු අඥාන භාගීත්වය සහ කෙනකෙනා සිද්ධ කරන ධර්මයේ වටහා ගැනීම ආදානග්‍රාහී බව තමයි මේකට තියෙන මූලිකම හේතුව. එනිසා මූලික වශයෙන්ම මේ ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය කියන මේ ලෞකික ලෝකෝත්තර සීමා නිර්ණය කරගන්නවා නම් මේ කතා කරන්නේ මොන දේද කියලා අදාළ විෂය පරාසයට අදාළ පන්තියට ඇවිල්ලා මේ දේශනාවක් ශ්‍රවණය කරනවා නම් මම හිතනවා ඒක බොහොම වැදගත් දෙයක් බවට පත් වෙනවා කියලා. එතකොට අපි සාකච්ඡා කළේ ධම්මසංගණි ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ආවා. රූපස්කන්ධය පිළිබඳව එතන අතිරූපං උපාදා කියන දුවිදේන රූප සංග්‍රහ කොටසේ උපාදා රූපේ පිළිබඳවයි අපි වැඩිදුර පැහැදිලි කරගන්නට යෙදුනේ. එකෙන් අපි ආයතන ධර්මතා ටික සමීපයට එනකන් කතා කරලා පහුගිය දේශනාව තුලත් සමුච්ඡයක් විදිහට සියලුම විෂය පරාසය තුල අපි කතා කරන්න යෙදුනා. ඒ ටික කතා කරලා අද දවසේදී අපිට පුළුවන් කතා කරන්නට අනිකුත් රූප ධර්මතා ටික පිළිබඳව ආයතන ටික කතා කරලා අවසාන වෙනකොට කතමන්තං රූපං ඉත්තිහින්ද්‍රයන් ඊළඟට අපිට ලැබෙන රූපේ තමයි ඒ අපි ආයතන ධර්මතාවයකින් කතා කරලා ආයතන ධර්මතා ටිකෙන් නතර කළේ රස රූපේ ළඟින් දිව ආයතනය සහ ඒ රස රූපේ ගෝචර විශේෂයෙන් ගැන කතා කරගෙන යනකොට රස රූපේ කියන ළඟින් නතර වුණා පොට්ටබ්බ රූපේ අපි කතා කරන්න ගියේ නැහැ. මොකද පොට්ටබ්බේ කියන තැන කයට ගැටෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මේ ධර්මතා ටික නිසා අපි පොට්ටබ්බේ කතා කළේ නැහැ. මොකද අපි කතා කරන්නේ උපාදා රූප මිසක නෝපාදා රූප නෙමෙයි. නෝපාදා කියන්නේ සතර මහා ධාතුව වූ රූප. ඒකට උපාදා රූප කියලා කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප. අපි කතා කළේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප. ඒක මහා භූත රූප නෙමෙයි. ඒකට පොට්ටබ්බේ කයට ගැටෙන්නේ මහා භූත රූපේමයි. එනිසා පොට්ටබ්බායතනයේ ගෝචර රූපයක් විදිහට මෙතන කතා කරන්නේ නැහැ. ඒ නිසා රසායතනයේ ළඟින් බාහිර රූපය නතර කරලා ඊට පස්සේ අනිකුත් රූප ධර්මතා ටික පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. කතමන්තං රූපං ඉස්තීන්ද්‍රයන් ඉස්තීන්ද්‍රිය රූපේ මොකද්ද යා ඉත්‍යා ඉත්ති ලිංගං ඉත්ති නිමිත්තං ඉත්ති කුත්තං ඉත්තා කප්පෝ ඉත්තත්තං ඉත්ති භාවෝ ඉදන්තං රූපං ඉස්තීන්ද්‍රයන් එතකොට මොකද්ද ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ කියලා කියන්නේ කියලා විග්‍රහ කරනවා ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ කියලා කියනකොට ඉන්ද්‍රිය ධර්මතාවයක් කියනකොට අපි මුලින් කතා කරලා තියෙනවා ආයතන ගැන කතා කරනකොට ඉන්ද්‍රියාර්ථය කියන එක ඉන්ද්‍රිය කියන එකේ අර්ථය තමයි ඉන්ද්‍ර කෘත්‍ය સિદ્ધ කරනවා අධිපති කෘත්‍යයක් સિદ્ધ කරනවා ඒ අධිපති අර්ථය නිසා ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියනවා එතකොට ඉත්‍ති ඉන්ද්‍රිය කියනකොට මේ ස්ත්‍රීත්වයේ පිළිබඳව තියෙන ඉන්ද්‍රිය ධර්මයක් ඒ ඉන්ද්‍රිය ධර්මය කායිකව බාහිර රූපයේ සතර මහා ධාතු රූපයේ තුල ඇහැට පෙනෙන සනිදස්සන රූපයක් ගැන කතා කරනව නෙමෙයි. මේ කතා කරන්නේ ඉතීන්ද්‍රිය රූපයක් ගැන අනිදස්සන වුණ ඉතීන්ද්‍රිය රූපයක් පිළිබඳව. ඒකට ඒ ඉතීන්ද්‍රිය රූපය සුකුම රූපයක්, සියුම් රූපයක්, ධම්මායතනේ පරියාපන්න වුණ රූපයක්. ඒ රූපයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම ඒ අනුව රූප කලාප සකස් කරන ලක්ෂණේ බවට පත්වෙන බව. එතකොට මේ ඉත්තේන්ද්‍රිය රූපය කියන කතා කරනකොට මෙතනදී අපි වචන ටිකක් පැහැදිලි කරගන්නට යෙදුනා. ඉත්ති නිමිත්තන් කියලා එකක් ඉස්ත්‍රි නිමිත්ත කියලා කියනකොට නිමිත්ත කියලා කියන්නේ එතන හඳුනා ගැනීම කියන අර්ථය ඊට පස්සේ හඳුනා ගැනීම කියනකොට ස්ත්‍රියකගේ රූපයේ පැත්තෙන් අරගෙන ඒ රූපයේ හඳුනා ගැනීම කියන අර්ථය මේ කතා කරන්නේ. එතකොට මේ ඉත්ීන්ද්‍රිය රූපය පිළිබඳව පැහැදිලි කරන විග්‍රහය පැහැදිලි කරලා දෙන්නට යන විග්‍රහය පිළිබඳව එතකොට ඒ නිමිත්ත කියන අර්ථයේ එනකොට ඒ නිමිත්තෙන් ඒ ස්ත්‍රී කායික නිමිති තියෙනවා නම් මේ කායික නිමිති ඒ කායික නිමිති වලට කියනවා ඒ කායික නිමිති ඇති කරන්නට යම් හේතුවක් සකස් වුණා නම් යම් චිත්තජ පැත්තෙන් හිත පැත්තෙන් රූපයක් ගොඩනගුණා නම් අන්න ඒකට කියනවා ඉත්ති ඉන්ද්‍රිය රූපය කියලා. එනිසා ඉත්ති නිමිත්තං ඉත්ති කුත්තං එතකොට කුත්ත කියලා කියන ක්‍රියාවට ඒ ස්ත්‍රී කෘත්‍යයක් තියෙනවා නම් යම් වැඩ කරන බව තියෙනවා නම් ඒ වැඩ කරන ලක්ෂණය. එතකොට අට කතාව තුලේ පිළිබඳව පැහැදිලි කරනවා. ලදරු කාලේ ඉඳලම ඒ තියෙන වෙනස් බව ගත්තොත් ලදරු කාලයේදී ක්‍රීඩා කරනකොට ඒ ගෑනු ළමේ ක්‍රීඩා කරන ආකාරයේ තියෙන වෙනස් බව ඒ අවශ්‍ය කරන භාණ්ඩවල කුළු හෝ ඒ කුස්සියට අදාළ භාණ්ඩ හෝ මැටි වැරහිලි වලින් නූල් මහන දේවල් හරි මේ වගේ දේවල් වලින් යන ආකාරය ඒ වගේම ගමන් කරන ආකාරය මෙන්න මේ වගේ කෘත්‍ය භාෂණ විලාසය කතා කරන විදිය යන්නේන විදිහ එතකොට මෙන්න මේ වගේ ආකාරයට කියනවා ස්ත්‍රී කෘත්‍ය කියලා අටකතාව තුල තවදුරටත් පැහැදිලි කරනවා යම් විදිහකින් සමහර පුරුෂයන් දැකලා මේ පුරුෂයා හරියට කාන්තාවක් වගේ කියන අපේ සමාජ විවහාරයේ තුල තියෙන හරියට කාන්තාවක් වගේ ගැහණු කෙනෙක් වගේ මේ කෙනා කියලා. ඒ ඔහුගේ කෘත්‍යයන් එහෙමත් නැතිනම් ඔහුගේ ආකල්ප මේ ඔහුගේ කටයුතු කරන ආකාරය දිහා බලලා. එතකොට මේ කටයුතු කරන ආකාරය දිහා බලලා මේ කියනවා කියනකොට මේකට කියනවා කෘත්‍ය ධර්මය කියලා. මෙන්න මේකට කියනවා ස්ත්‍රී කෘත්‍යයක් කියලා. ඊට පස්සේ ඉත්තත්තං ඉත්ති භාවෝ මේ එකම අර්ථයේ යෙදෙන ස්ත්‍රී බවක් තියෙනවා නම් මේ කර්මජ රූප පැත්තෙන් ප්‍රතිසන්දියේ හටගත්ත පැත්තෙන් මේ කර්මජ රූප පැත්ත ගැන කතා කරනකොට මේ ඉත්තත්තං ඉත්ති භාවෝ කියන මෙන්න මේ ලක්ෂණය පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ඉත්තේන්ද්‍රිය රූපය කියන තැන මේ කතා කරන්නේ ඇහැට පෙනෙන දෙයක් ගැන නෙමෙයි මේ විදිහට මේ රූපයක් ගොඩනගන්නට ඇති වෙන මානසික පැත්තෙන් ඇති වෙන ධම්මායතනයේ පරියාපන්න වුණ ලක්ෂණයක් පිළිබඳව මම උදාහරණයක් කිව්වොත් නුග බීජයක බීජමේ ගුණයක් තියෙනවා මේ නුග බීජය පැලවෙන්නේ මේ නුග බීජය හටගන්නේ හටගෙන රෝපණය වෙන්නේ අතුවිති බෙදිලා මේ විදිහට යන ලොකු ගහක් විදිහට කියලා. ඒක බීජය නෙමෙයි බීජය තුල තිබුණු බීජමේ ගුණය බවට පත් වුණු දෙයක්. එතකොට ඒ බීජමේ ගුණය කවදාවත් අපිට ඇහෙන් දකින්න පුළුවන් කමක් තිබුණ දෙයක් නෙමෙයි. අපිට ඇහෙන් දකින්න පුළුවන් දේ තමයි අතු ඉති බෙදිලා තියෙන බව. හැබැයි ඒක අර බීජමය ගුණේ බවට පත්ුනේ නැහැ. ඒ වගේ ස්ත්‍රීන්ද්‍රිය රූපය කියනකොට මේ රූපය පැත්තෙන් ස්ත්‍රී ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූපයක් තියෙනවා. ඒ ධම්මායතනය පරියාපන්න වුණ ඒ ලක්ෂණය නිසා තමයි මේ රූපයේ ස්ත්‍රී භාවයක් ස්ත්‍රී බවක් හදලා දෙන ලක්ෂණ ටික තියෙන්නේ. අපිට ඇහැට පෙනෙන ඒ රූපය ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා ඉන්ද්‍රිය කෘත්‍ය સિદ્ધ කරන ලක්ෂණය නිසා ගොඩනැගුණු සතර මහා ධාතු රූප කලාපයන්ගේ ඒකරාශී වීම විනා ඔය පෙනෙන එක ඉන්ද්‍රිය රූපේ නෙමෙයි. එනිසා කෙනෙක් මරණයටපත් වුණොත් ඒ මරණයටපත් වුණ කෙනා ළඟ ඉන්ද්‍රිය රූපය ඇත්තේ නැහැ. ඒ මරණයටපත් වුණ කෙනාගේ කාන්තාවක් කලුරිය කළොත් ඒ කාන්තාවගේ එතන ඉත්තේන්ද්‍රිය රූපේ තියෙනවා කියන්නේ නැහැ. නමුත් ඒ ඉත්තේන්ද්‍රිය රූපේ නැති වුණාට ඒ සතර මහා ධාතුව පැත්තෙන් අපිට සනිදර්ශන රූපේ පැත්තෙන් දකින්න පුළුවන් වෙයි. නමුත් ඉන්ද්‍රියකුත් එක් කරපු ඉත්තේන්ද්‍රිය රූපේ කියන එක ධම්මායතනයේ පරියාපන්න වුණ ඉත්තේන්ද්‍රිය රූපේ එතන දකින්න පුළුවන් කමක් නැත්තේ. නැහැ ඒක නිසා මෙන්න මේ ධම්මායතනයේ පරියාපන්න වුණ මේ ලක්ෂණයට කියනවා ඉත්තේන්ද්‍රිය රූපය කියලා මේ රූපය මේ විදිහට ස්ත්‍රී විදිහට සකස් කිරීමේ කාරණය සිද්ධ වෙන්නේ ඉත්තේන්ද්‍රිය රූපයත් එක්ක ඒ වගේම මෙන්න මේ ඉත්තේන්ද්‍රිය රූපය ඊළඟට පුරුෂේන්ද්‍රිය රූපය පුරුෂේන්ද්‍රිය රූපයත් ඒ විදිහමයි ඒ ලක්ෂණ ඒ ලක්ෂණයමයි ඒ පුරුෂයාගේ අතපය ආදී ඒ ලක්ෂණ ටික ස්ත්‍රියගේ අතපය ආදී වගේ දේවල් විදිහට නෙමෙයි ඒ විදිහටම ඔහුගේ ශරීරය ස්ත්‍රියගේ ශරීරය වගේ නෙමෙයි මේකට කියනවා නිමිත්ත කියලා ඊට පස්සේ කෘත්‍ය ඔහුගේ කටයුතු දිහා බලනකොට ඔහුගේ කටයුතු යෑමෙන් ගමන් බිමෙන් ක්‍රීම් පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරන තැන ඉඳලා ඒ පුරුෂයෙකුගේ වැඩෙන කටයුතු ඒව වෙනස් විදිහකටයි සිද්ධ වෙන්නේ. එතකොට කියනවා පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසා සිද්ධ වෙන දෙයක් ඒක ස්ත්‍රී කෘත්‍ය. ඊට පස්සේ මේ ඉත්තත්තං ඉත්ති භාවෝ කිව්වා වගේ පුරුෂත්තං පුරුෂ භාවය මේ පුරුෂයේ පුරුෂ භාවය කියන එක පුරුෂයාගේ ලක්ෂණ ටික පුරුෂයාගේ ස්වභාවය කියන බව ඒ ටික හැම වෙලාවකදීම මේ කාරණා ටික ගොඩනැගිලා තියෙන්නේ පුරුෂේන්ද්‍රිය රූපේ නිසා. පුරුෂේන්ද්‍රිය රූපය කියලා කිව්වේ අපිට ඇහැට පෙනෙන රූපේ නෙමෙයි අර කලින් කතා කළා වගේම ධම්මායතනයේ පරියාපන්න වුණ ලක්ෂණයක් අර නුග බීජයක තිබුණු ඒ බීජමේ ශක්තිය වගේ අතුයිති බෙදලා ගහක් ගොඩනගෙන ඒ බීජමේ න්‍යාය ඒ බීජමේ ගතිය තිබුණා වගේ ඒ නුග ගහ ඇහැට පේනකොට අපිට බීජමය ගතිය නෙමෙයි ඒ තුල විෂද උණ දේ පේනවා වගේ දෙයක් තමයි පුරුෂේන්ද්‍රිය රූපය තුලක් තියෙන්නේ. ඒ පුරුෂේන්ද්‍රිය රූපය කියන ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඒ හිතේ සිත්වල පවත්නා ඒ රූපය නිසා ඒ රූප කලාප සකස් කරගත්ත විදිහට අපිට ධාතුපත්යෙන් ඉපදුණු කය පුරුෂයෙක් කියලා ප්‍රකට වෙන්න පුළුවන්. නමුත් පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියන තැන ධම්මායතනය පරියාපන්න උන සුකුම රූපයක් ඒක දුරවබෝධ රූපයක් බවට පත් වෙනවා. මොකද අපිට සනිදස්සන නොවන නිසාම ඒකට ඒකට කියනවා ඉත්තේන්ද්‍රිය රූපේ සහ පුරුෂේන්ද්‍රිය රූපේ කියලා. එතකොට මේ අට කතාව තුළ මේ පිළිබඳව ලොකු විග්‍රහයක් කරනවා නැවත. මේ ඉත්තේන්ද්‍රිය රූපය සහ පුරුෂේන්ද්‍රිය රූපය කියන එක පිළිබඳව විනය පිටකයේ දැක්වෙන පුංචි කතාවක භික්ෂුන් වහන්සේ නමකට නැතිනම් අපි ගත්තොත් ලිංග පරිවර්තනය කියන තැන සාකච්ඡා කරන මට්ටමකදීත් ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් එතකොට මේකට කුසල අකුසලයේ බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරනවා මම හිතන්නේ බෞද්ධ දර්ශනය තුළ බුදුදහම තුළ තමයි මේ මාතෘකාව සම්බන්ධව බොහොම ප්‍රතුලව බොහොම වැඩි වශයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා විනය පිටකයේ තුල විනය ප්‍රඥප්තියින් පනවන දෙයට අදාළව සාධාරණව මේ කාරණාවන් පිළිබඳව. එතකොට මේකෙදී යම් විදිහකින් ලිංග විපර්යාසයකට ලක්වීමක් තියෙනවා නම් මේ ලිංග විපර්යාසය ලිංග වෙනස් වෙනවා කියන දේ අකුසල ශක්තියක් නිසා වෙන දෙයක්. එතකොට ලිංග ලාභයක් තියෙනවා නම් මේක කුසලයේ නිසා වෙන දෙයක්. එතකොට මේක කුසලයේ සහ අකුසලයේ කියන මේ කාරණා දෙක තුල එතකොට ඒ තුල මම හිතනවා ප්‍රශ්නයකට පිළිතුරක් සැපේනවා. ඇතම් කෙනෙක් මහාමායා දේවියට ලිංග පරිවර්තනයක් වුණා කියලා මතවාදයක් ගොඩනගන්නට උත්සාහ කරන දෙයකට මොකද ලිංග විපර්යාසයකට ලක් වෙනවා නම් ඒ ලිංගය අතුරුදහන් වෙන්නේ අකුසලයක් නිසා මිසක කුසලයක් නිසා නෙමෙයි බලවත් කුසලයක් නිසා තමයි නැවත ලැබීමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ පුරුෂයාගේ පුරුෂේන්ද්‍රිය නැතිනම් ඒ පැත්තේ ලාභයක් සහ බලවත් කුසලයේ නිසා දුර්වල කුසලයක් නිසා ස්ත්‍රීන්ද්‍රිය කියන තැනකින් අට කතාව තුළ තවදුරටත් ඒක විග්‍රහ කරලා දක්වනවා. නමුත් අතුරුදහන් වීම අකුසලයේ පැත්තෙන් පෙන්වන දෙයක්. එතකොට මහාමායා දේවිය ඒක අකුසලයකින් සිද්ධ කරපු අකුසලයක් නිසා සිද්ධ වුණ දෙයක් බවට පත් නොවන නිසා ඒ කියන මතවාදයේ සාවද්දයයි කියන එකත් එක්කම ඒ කාරණාව එතනින් බිඳ වැටෙනවා ඒ කියන කාරණාව. එතකොට කෙසේ නමුත් මේ කාරණා ටික තුල විග්‍රහ කළේ ඉත්ේන්ද්‍රිය රූපය සහ පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියනකොට ඒ පුරුෂයාගේ යම් ස්වභාවයක් තියෙනවා නම් ආකල්පයක් තියෙනවා නම් අන්න ඒ ලක්ෂණය පිළිබඳව එතකොට ඒ දේ අපිට භෞතික රූපයේ තුල බලන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට භෞතිකව ඇහැට පේන සනිදස්සන රූපයක් නෙමෙයි අනිදස්සන මට්ටමේ පවතින ඇහැට දකින්න පුළුවන් කමක් නැති අනිදස්සන මට්ටමේ පවතින දෙයක් හැටියට තමයි අපිට ඒක දකින්න පුළුවන්කම මේ අවබෝධ කරගත යුතු බව තියෙන්නේ ඊට පස්සේ ඊළඟ රූපේ කතමන්තං රූපං ජීවිතේන්ද්‍රයන් ජීවිතේන්ද්‍රිය රූපේ කුමක්ද යං තේසං යං තේසං රූපීනං ධම්මානං ආයුත්‍ත්‍ති යාපනා යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතේන්ද්‍රයන් ඉදන්තං රූපං ජීවිතේන්ද්‍රයන් එතකොට ජීවිතේන්ද්‍රිය රූපය ජීවිතේන්ද්‍රිය කියලා කල්පනා කරන කතා කරනකොට අපි කතා කළා ජීවිතේන්ද්‍රිය කොටස් දෙකකට බෙදලා නාම ජීවිතේන්ද්‍රයක් සහ රූප ජීවිතේන්ද්‍රයක් පිළිබඳව එතකොට නාම ජීවිත ඉන්ද්‍රියක් තියෙනවා ඒ ඒ සිතේ පහළ වෙනා වූ නාම ජීවිත ඉන්ද්‍රිය ලක්ෂණය. ඒ වගේම ඒ ඒ රූප ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා නම් ඒකට කියනවා රූප ජීවිත ඉන්ද්‍රිය කියන කියලා කතා කරනවා. එතකොට අරූපීනං ධම්මානං කියන තැන කතා කරන්නේ නාම ජීවිත ඉන්ද්‍රිය රූපී ධර්මතාවයන්ගේ පැවැත්මට උපකාර කරන තැන ගැන කතා කරන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය කියන ලක්ෂණය පිළිබඳව. එතකොට ජීවිතේන්ද්‍රී රූපේ ලක්ෂණය තමයි මේ රූපේ පවත්වාගෙන යන බව නොසිඳී පවත්වන ලක්ෂණේ තියෙන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ නිසා. ඒ ජීවිතේන්ද්‍රිය රූපේ නිසා තමයි ඒ ආහාරයේ වැටුණට පස්සේ ඒ ඕජාව අටවෙනි කොට ඇති ආහාර රූප කලාපයන් ගෙනල්ලා දෙන ආහාරයක් ලැබුණාම ඒ ආහාරය ඇසුරු කරගෙන මේ කය ගොඩනගන්නේ මේ කායික පැවැත්ම සිද්ධ කරන්නේ සම්පූර්ණම මේ ජීවිතේන්ද්‍රය රූපේ නිසා රූප ජීවිතේන්ද්‍රය නිසා අපි අනිත් පැත්තට කතා කරනවා නම් එතකොට ජීවිතේන්ද්‍රයේ ලක්ෂණය තමයි මේ සහජ රූප කලාපයන් අනුපාලනය නැතිනම් තමා සමග එකට ඉපදුණු අනිකුත් රූප කලාපයන් අනුපාලනය අපි කතා කළා ඉන්ද්‍රිය රූපේ, පුරුසින්ද්‍රිය රූපය ආදී රූපයන්. එතකොට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නකොට ජීවිතේන්ද්‍රිය රූපය මෙතන මේ හට ගන්නකොට ඒ සහජ රූප කලාප ධර්මයන් අනුව පවත්වන බව ඒ රූපයේ රූප කලාපයන් නැවත නැවත උපද්දවමින් නැවත නැවත පවත්වාගෙන යන බව ඒ සහජ රූප කලාපයන් ඒ අනුව පවත්තන බව අයිති වෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපෙට ඒකත් මේ ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරන ආයතනයක් ඊට පස්සේ ඔවුන්ගේ පැවැත්වීම රසයේ බවට පත් වෙනවා ඒ ධර්මතාවයන්ට උපකාර කරනවා වගේ මේ ධර්මතාවයන්ගේ පැවැත්මත් සිද්ධ කරනවා ඒ වගේම පච්චුපට්ඨානයේ විදිහට වැටහෙන ආකාරයේ විදිහට ස්ථාපනය ඒ නොසිඳී පවත්වා ගැනීම කියන කාරණය ඒ ජීවිතේන්ද්‍රයේ රූපේ ස්ථාපනයේ බවට පත් වෙනවා. ඊට පස්සේ පදත්තාණය කියලා කියන ආසන්නම කාරණාව හැටියට යැපීම කළ යුතු බව යාපනය කියන මට්ටම. එතකොට ඒ යාපන කෘත්‍ය සිද්ධ වෙනවා ආසන්න කාරණාව වශයෙන්. මේ තමයි ජීවිතේන්ද්‍රිය රූපයේ ලක්ෂණය. එතකොට මේ රූප ජීවිතේන්ද්‍රිය කියලා කියනකොට මේ රූපයේ පැවැත්මක් තියෙනවා නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල ඉච්ඡානුක ක්‍රියා අනිච්ඡානුක ක්‍රියා කියලා අපි කතා කරන තැනක් තියෙනවනම් මේ රූපය පවත්වන තැන අපි රුධිර සංසරණාදියට හිත් පහල කර කර රුධිර සංසරණාදිය සිද්ධ කරනව නෙමෙයි ඒක රූපයේ වශයෙන් ගත්තහම පැවැත්මක් තියෙනවා ඒ රූපයේ පැවැත්ම සිද්ධ කරගෙන යන්න හේතු වෙනවා සහජ රූප කලාපයන් එක්වගෙන පවත්වගෙන අනුපාලනය කරමින් යන අර්ථය නිසා එසා ජීවිතේන්ද්‍රියට අයිති ලක්ෂණයක් තමයි රූපය පවත්නවා කියන එක. නාම ජීවිතේන්ද්‍රියට අයිති කොටස තමයි නාම ධර්මතා නොසිඳී පවත්වාගෙන යනවා කියන එක. රූප ජීවිතේන්ද්‍රියට අයිති කෘත්‍යයක් තමයි රූප ධර්මතාවයන් අනුපාලනය කරගෙන නොසිඳී පවත්වාගෙන යනවා කියන එක මේ ටිකට කියනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා. ඊට පස්සේ ඊළඟ රූපය කතමන්තං රූපං කාය විඤ්ඤප්ති කාය විඤ්ඤප්ති රූපේ මොකද්ද? යා කුසල චිත්තස්සවා අකුසල චිත්තස්සවා අව්‍යාකත චිත්තස්සවා අභික්කමන්තස්සවා පටික්කමන්තස්සවා ආලෝකෙන්තස්සවා විලෝකෙන්තස්සවා සම්මින්ජෙන්තස්සවා පසාරන්තස්සවා කායස්ස තම්බනා සන්තම්බනා සන්තම්බිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං ඉදන්තං රූපං කාය විඤ්ඤත්ති කාය විඤ්ඤත්ති රූපය කියන්නේ මොකද්ද කුසල සිත් ඇත්තහුගේ හෝ අකුසල සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ අවික්කමන්තස්සවා ඉදිරියට යන්නහුගේ පටික්කමන්තස්ස පෙරලා එන්නහුගේ හෝ ආලෝකෙන්තස්සවා විලෝකෙන්තස්සවා දෙපස බලන්නහුගේ සම්මින්ජෙන්තස්සවා අතපය අකුලන අයගේ පසාරන්ත පසාරෙන්තස්සවා දිගාරින වෙලාවට කායස්ස තම්බනා සන්තම්බනා කයේ තද බවක් මනවින් තද කරන බවක් තද කළ බවක් විඤ්ඤාප්තියක් විඤ්ඤාපනයක් විඤ්ඤාපනය කළ බවක් තියෙනවා නම් ඉදන්තං රූපං කාය විඤ්ඤාප්ති මේක තමයි කාය විඤ්ඤාප්ති රූපය කියලා කියනවා. එතකොට මේ කාය විඤ්ඤාප්ති රූපය පිළිබඳව මේ පැහැදිලි කිරීම सिद्ध කරන්නේ කාය විඤ්ඤාප්තිය තුළ විඤ්ඤාපනය කියලා කියනවා හඟවනවා කියන අර්ථයට. හඟවනවා කියලා කියන්නේ හඟනවා කියන දේ නෙමෙයි ඇඟවීමක් කරනවා කියන අර්ථයෙන් විඤ්ඤාපනය කියලා කියනවා. එතකොට කාය විඤ්ඤාප්ති රූපයේ ලක්ෂණය තමයි කායික වශයෙන් මේ කය එසවීම සඳහා කයෙන් ඇඟවීමක් කරන බව. එතකොට ඒ ඉරියාපතයන්ගේ පැවැත්වීම සිද්ධ කරනවා නම් කුසල් සිත්ත්වෝ හෝ අකුසල් සිත්ත්වෝ හෝ අව්‍යාකෘත සිත්ත්වෝ හෝ ඒ ඉරියව් ධර්මතාවයන්ගේ පැවැත්මක් පිළිබඳව සිද්ධ කරනවා නම් ඒකට කියනවා ඒ කාය විඤ්ඤාප්ති රූපයෙන් සිද්ධ කරන කෘත්‍යයක් හැටියට එතකොට කුසල චිත්තස්ස කියනකොට කුසල් සිත් ඇති කෙනෙකුගේ කාමාවචර කුසල් සිත් අට ආදී අභිඤ්ඤාසිත ආදී සිත් වල කුසල චිත්තය කියන තැන විග්‍රහ කරන අට කතාව තුළ අකුසල චිත්තස්ස කියනකොට 12 අකුසල චිත්තයන් පිළිබඳව පැහැදිලි කරනවා අව්‍යාකෘත සිත් කියනකොට ඒ මහා ක්‍රියාසිත 8යි පරිත්‍ත ක්‍රියාසිත 2යි රූපාවචර ක්‍රියාසිතුයි කියන කාරණා ටික එකතු කරලා කතා කරනවා මෙන්න මේ විදිහට මේ කුසල අකුසල අව්‍යාකෘත සිත් ඇත්තහුගේ කියලා මේ විඤ්ඤාප්ති රූප හටගන්න සිත් ටික පිළිබඳව විග්‍රහයක් කරනවා මේ විඤ්ඤාප්ති රූපය කියන එකේ මූලික ලක්ෂණය ඉස්සෙල්ලා අවබෝධ කරගන්න කාය විඤ්ඤාප්තියක් කියනකොට එකෙන් විඤ්ඤාපනයක් සිද්ධ වෙනවා තව කෙනෙකුට ඇඟවීමක් කරන කරන මට්ටමක් හෝ ඉරියාපත පැවැත්මක් සිද්ධ කරන මට්ටමක්. එතකොට ඒක අපිට බාහිර බලලා තීරණය කරන්න පුළුවන් රූපයක් නෙමෙයි අපිට ඇහැට පෙනෙන රූපයක් නෙමෙයි මේ කතා කරන්නේ. විඤ්ඤාප්ති රූපය කියන එක ඇහැට දකින්න පුළුවන් සනිදස්සන රූපයක් නෙමෙයි. විඤ්ඤාප්ති රූපය කියන එක අපිට ධම්මායතනයේ පරියාපන්න වුණ රූපයක් විඤ්ඤාප්ති රූපය. ඒ විඤ්ඤාප්ති රූපයේ ධම්මායතනය පරියාපන්නයි කියනකොට ධම්මායතනයේ අනුමෝදිත දෙයක් කියනකොට ඒ විඤ්ඤාප්තිය අපිට පුළුවන්කම තියනවා අපි විඤ්ඤාප්ති ඇතන් වෙලාවකට උපද්දනවා කය ක්‍රියාත්මක නොවන අවස්ථා තියෙනවා. අපි කිව්වොත් ඇතන් වෙලාවට නිින්දේ ඉන්නකොට ඔබට අවස්ථා දැනෙලා ඇති කය ක්‍රියාත්මක කරවන්න අවශ්‍යයි. නමුත් අත ඉස්සුවට අත ඉස්සෙන්නේ නැති මට්ටම. කාය මානසික මනසින් ක්‍රියාත්මක වෙනවා නමුත් විඤ්ඤාප්ති රූප උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා ඒ කයට බැසගෙන ඒ කයේ එසවීම සිද්ධ වෙන්නේ නැති ලක්ෂණයක්. ඒ නිසා අපි ඔක ඕලාරික විදිහටම කිව්වොත් එහෙම රළු විදිහටම අපි පැහැදිලි කිරීමක් කළොත් බොහොම සියුම් સિદ્ધාන්තයක්. නමුත් තේරුම් ගැනීමේ පහසුව තකා මේ විදිහට අපි කිව්වොත් මනසින් කයක් හදලා මනෝමය හදාගත්ත මේ කයේ ඉරියව් පැවැත්මක් අපි කරනවා ඉස්සෙල්ලම. ඒ කියන්නේ හිතෙන් අත හදලා හිතින් හදාගත්ත අත අතයි අපි ඔසවන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මේ හිතින් හදාගත්ත අත ඔසවනකොට ඒ සිතෙන් උපද්දපු චිත්තකිරිය වායෝ ධාතුව අනුව බැසගෙන අපිට භෞතික මේ කයේ එසවීම පෙනෙන්නට තියෙනවා. එතකොට ඒ කයේ එසවීම පෙනෙන්නේ අර හිතේ හිතේ යෙදුණු ගතිය නිසා. අපි කිව්වොත් බාහිර ලෝකයේ තුල බැකෝ යන්ත්‍රයක් වගේ දෙයක් අපි ගත්තොත් එහෙම මේ පැත්තෙන් liver එකක් ඉස්සරහට හෝ ආපස්සට කරනකොට එහා පැත්තෙන් අපිට පෙනෙනවා එතන තියෙන ලොකු කුල්ලක් එහෙට මෙහෙට වෙන ආකාරය අපිට පේන්න තියෙනවා. එතකොට මේ කාය විඤ්ඤාප්තිය කියන තැන කාය විඤ්ඤාප්තිය කියන එකෙන් අදහස් කරන්නේ කාය විඤ්ඤාප්තිය කියන එකෙන් අඟවන්නේ මෙන්න මේ මට්ටමේ අර liver එක එහාට මෙහාට කරන්න හදන මට්ටමේදී අර බාහිර භෞතික දේ ක්‍රියාත්මක වෙනවා කියන මට්ටමට යන පැත්ත. එතකොට හිතෙන් සංඛාරයක් හදලා හිතෙන් හදාගත්ත කයයි මේ පැත්තේ ඔසවා තබන්නේ. එතකොට බාහිර කය එසවෙන බවට විඤ්ඤාපනයක් උපදින බවට යනවා. ඒ වගේ දැන් මේ ගතියට සම්පූර්ණම හේතුව තමයි විඤ්ඤාප්ති රූපේ විදිහට බැසගෙනයි මේ කය ඔසවන කෘත්‍ය සිද්ධ කරන්නේ. එතකොට මේ පැත්තෙන් සංඛාරය පවත්නවා මේ සංඛාරයට අනුව විඤ්ඤාප්තිය සිද්ධ වෙනවා. එතකොට විඤ්ඤාප්ති රූපේ කියලා කියනකොට විඤ්ඤාප්ති රූපේ කියලා කියන්නේ භෞතිකව අතොස්සන ක්‍රියාවට නෙමෙයි. එතකොට විඤ්ඤාප්ති රූපේ බවට පත් වෙන්නේ ওই ක්‍රියාව කිරීම සඳහා මනස පැත්තෙන් උපද්දපු සංඛාරය නිසා ඇති වුණු ක්‍රියාත්මක වීම. එතකොට ඒ විඤ්ඤාප්ති රූපේ බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කාය විඤ්ඤාප්ති බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ භෞතිකයට අපේස වීමක් පෙනෙන්නේ නැහැ. එනිසා වයසට යනකොට සමහර විට කෙනෙකුට විඤ්ඤාප්ති රූප උපදින්නේ නැහැ. එතකොට හත්පාදා අනස්සවා අත්පය තමන්ට කීකරු නැති තත්ත්වයටපත් වෙනවා. ඒකීකරු නැති තත්ත්වයටපත් වෙන්නේ මෙහෙන් සංඛාරයේ උපදවනවා අතපය ඔසවන්න හදනවා නමුත් විඤ්ඤාප්ති රූප පහළ වෙන්නේ නැහැ විඤ්ඤාප්ති රූප දුර්වලයි ඒ විඤ්ඤාප්ති රූප දුර්වල නිසා අතපය එසවෙනවා පේන්නේ නැහැ විඤ්ඤාපනයේ පේන්නේ නැහැ එනිසා විඤ්ඤාප්ති රූපයේ දකින්න තියෙන භෞතික ලක්ෂණය තමයි අතපය හෙලවීමක් යෑමක් වීමක් පෙනෙන බව. නමුත් විඤ්ඤාප්ති රූපයේ පෙනෙන්නේ නැතුව යනවා නොපෙනී යනවා අර විදිහට ආහාර නැති බව නිසා හෝ ඒ දුර්වලත්වයක් ඇති වුණොත් කායික වශයෙන් ඒ කායික වශයෙන් ඇති වෙන දුර්වලත්වය නිසා මොලේ සම්බන්ධ කරගෙන හෝ වේවා යම් කිසි මට්ටමකින් නිදාගෙන හෝ වේවා මේ යම් මට්ටමකින් එයාට මේ විඤ්ඤාප්ති රූප නොහට ගන්න බවටපත් වුණොත් අත ඔසවන්න හිතුණත් අත ඔසවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා දැන් විඤ්ඤාප්ති රූප හට ගන්න බව නැති වුණොත් දැන් කායික ප්‍රවැත්මක් කරන්න ක්‍රියාකාරකමක් කරන්න ඔහුට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ආලෝකෙන් තස්වා විලෝකෙන් තස්වා දෙපස බලන්න උට සම්මින්ජෙන් තස්වා පසාරන්තිස්වා අතපය අකුලන කෙනාට හෝ දිගහරින කෙනාට මෙන්න මේ විදිහට මේ කුසල්සිත අකුසල්සිත අව්‍යාකෘතසිත ඇති මේ කෙනෙකුට කායස්ස තම්බනා කියනකොට මේ කයේ දැඩි දැඩි කරන බවක් තියෙනවනම් අරහෙන් හිත චිත්තකිරිය වායෝ ධාතුවෙන් හිතෙන් ඒ උපද්දපු ඒ වායෝ ධාතුව කරලා මේ පැත්තෙන් අත ඔසවන මට්ටමකට ඒක ගන්නවා නම් මෙන්න මේ කයේ දැඩි කිරීමක් සිද්ධ කරනවා. කායස්ස තම්බන. මේ දැසගෙන කයට තද කරන බවක් තියෙනවා නම්. ඒ වගේම අවධාරණාර්ථයෙන් සන්තම්බනා කියනවා. මනවින් තද කරන බවක් තියෙනවා නම්. සන්තම්බි තත්තං මනවින් ඒ තද කරපු ලක්ෂණයක් තියෙනවා නම්. එතකොට ඒ ටික සම්පූර්ණ වුණාම තමයි අපිට අතපයේ එසවීමක් යෑමක් වීමක් පේන්නේ. ඒකට මේ යෑමක් වීමක් පෙනෙන තැනක මේ තියෙන්නේ කාය විඤ්ඤාති රූපයේ පහළ කිරීමක්. එතකොට ඒක රූපයේ ලක්ෂණයක් කුමන රූපයේද කාය විඤ්ඤාප්ති රූපයේ ඊට පස්සේ විඤ්ඤාතං ඒ කියන්නේ මේ විඤ්ඤාප්තියක් විඤ්ඤාප්තිය විඤ්ඤාපණය කරන බව කරපු බව කියන මේ කාරණා ටික තුල මේ විඤ්ඤාති රූපය පිළිබඳව හැඳින්වීමක් කරනවා මෙන්න මේ රූපයට කියනවා කාය විඤ්ඤාති රූපය කියලා. ඊට පස්සේ වචී විඤ්ඤාති රූපය අපිට ලැබෙනවා සතමන්තං රූපං වචී විඤ්ඤාති ආ කුසල චිත්තස්වා කුසල චිත්තස්වා අව්‍යාකත චිත්තස්වා වාචා ගිරා ව්‍යප්පතෝ උදීරණං ගෝසෝ ගෝසකම්මං වාචා වචී බෙහෙදෝ අයං උච්චති වාචා යා කාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපි තත්තං ඉදන්තං රූපං වචී විඤ්ඤත්ති එතකොට මේ වචී විඤ්ඤප්තිය කියලා කියනවා මොකද්ද මේ වචී විඤ්ඤප්තිය කියලා කියන්නේ මේ වචී විඤ්ඤප්තිය කුසල් සිත් ඇත්තහුගේ හෝ අකුසල් සිත් ඇත්තහුගේ හෝ අපි කලින් පැහැදිලි කරපු ඒ සිත් ඇති කරගන්න තැනත්තන්ගේ අව්‍යාකෘත සිත් ඇති කරගන්න තැනත්තාන්ගේ අපි පසුවට මේ සිත් පිළිබඳව කතා කරන නිසා මේ සිත් ගැන ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. මෙන්න මේ සිත් ඇත්තන්ගේ මේ ලක්ෂණය ටික නිසා මේ වාචායම් වචනයක් තියෙනවා නම් කතා කරන බවක් තියෙනවා නම් ගිරා විවාහ ඒ කීමක් උසුරු වීමක් ආදී තියෙනවා නම් ඒ වගේම ව්‍යවහාර කිරීමක් තියෙනවා නම් ඒ ව්‍යවහාර කිරීම කියන කාරණයත් ඒ වගේම යම් ഘോഷයක් තියෙනවා නම් ഘോഷ කර්මයක් තියෙනවා නම් වාක් බෙහෙදයක් තියෙනවා නම් මේ හැම දෙයකටම කියනවා විඤ්ඤාප්තිය කියලා වචනයෙන් කතා කරන බව. එතකොට වචී විඤ්ඤාප්ති රූපයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි වචනයෙන් කරන විඤ්ඤාපනය. වචනයෙන් කරන හැඟවීම කියන කාරණේ. ඒතකොට වචී විඤ්ඤාප්ති රූපයේ හැඟවීම කියන කාරණාවේදී වචේ විඤ්ඤාප්තිය වචනේ නෙමෙයි. අපි කතා කරන වචනය වචේ විඤ්ඤාප්ති රූපේ නෙමෙයි. එතකොට වචේ විඤ්ඤාප්ති රූපය වචනේ කතා කිරීම පිණිස වචනය යොමු වෙන්නේ වචේ විඤ්ඤාප්ති රූපේ නිසා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි මේ වචනය කතා කර ගැනීම පිණිස සංඛාරයේ පැත්තෙන් අදහසක් උපද්දවලා ඒ වචේ සංඛාරයේ පැත්තෙන් ඒ යොමු කරගත්ත අදහස විඤ්ඤාප්ති රූපේ දක්වා නගනකොට අපිට ඒ බොටුවේ හෝ ඒ පැත්තෙන් වායෝ ධාතුව ආස්වාස ආස්වාස වායෝ ධාතුව අපේ මේ උත්පත්ති ස්ථාන වශයෙන් යොමු කරලා කරන්න යොමු කරන ගතියක් තියෙනවා නම් මෙන්න මේ යොමු කරන්න හදන ගතියට කියනවා විඤ්ඤාප්ති රූපේ කියලා. වචේ විඤ්ඤාප්ති රූපේ කියලා. එතකොට මේ විඥාපනය කරන බව උසුරු වීමක් තියෙනවනම් මේ උප්පත්ති ස්ථාන වශයෙන් මේ කරන උසුරු වීමක් තියෙනවනම් ව්‍යවහාරයක් තියෙනවනම් භාෂණයක් තියෙනවනම් මෙන්න මේ කරන ලක්ෂණයට කියනවා විඤ්ඤාප්ති රූප කියලා. හැබැයි මේක සියුම් වර්ධවට වර්ධවා වටහා ගන්න එපා. වචී විඤ්ඤාප්තිය කියනකොට මේ වචනේ වචී විඤ්ඤාප්තිය නෙමෙයි. උසුරු වචනය වචී විඤ්ඤාප්තිය වෙන්නේ නැහැ. එනිසා මේ වචනය නිකුත් කිරීම සඳහා වචනය පිට කිරීම සඳහා මේ රූපය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය රූපයට තමයි වචී විඤ්ඤාප්ති රූපය කියලා කිව්වේ අපි පැහැදිලි කරන්න උත්සාහ වුණොත් සරල විදිහටම. එතකොට කාය විඤ්ඤාප්ති රූපය සහ වචී විඤ්ඤාප්ති රූපය කියලා කියනවා ඒ රූප ධර්මතා දෙකට. එතකොට කතමන්තං රූපං ආකාශ ධාතුව ඊළඟ රූපය අපිට ලැබෙන අවකාශ ධාතුව යෝ ආකාශෝ ආකාශගතං අගං අගගතං විවරෝ විවරගතං අසම්පුට්ටං චතෝහි මහා භූතේහි ඉදන්තං රූපං ආකාශ ධාතු ආකාශ ධාතුව කියලා කියනකොට මොකද්ද මේ ආකාශ ධාතුව කියලා කියන්නේ යෝ ආකාශෝ ආකාශගතං යම් මේ අවකාශයක් තියෙනවා නම් අවකාශගතයක් ඒ අවකාශයට ඇතුළත් වුණු දෙයක් තියෙනවා නම් අගං අගගතං ඒ හිස් බවකට ගියපු හිස් බවක් හිස් බවට ගියපු තැනක් විවරයක් විවර ගතයක් තියෙනවා නම් අසම්පුට්ඨං ස්පර්ශ නොවන බවක් තියෙනවා නම් චතුහි මහා භූතේහි සතර මහා ධාතුන් විසින් ඒකට සතර මහා ධාතුන් විසින් සම්පින්ඩණය වෙලා අසුරු අසුරවාගත්ත බවක් නැති වෙනවා නම් මෙන්න මේ මට්ටමට කියනවා අවකාශ ධාතුව කියලා අවකාශ ධාතුව එතකොට මේ අවකාශ ධාතුව කියලා කියන්නේ ශූන්‍යත්වය නැතිනම් හිස් බවක් තියෙනවා නම් මේ හිස් බවට අවකාශ ධාතුව අවුරාගෙන පවතින මේ ලක්ෂණයට කියනවා අවකාශය කියලා. එතකොට මේ කෘත්‍ය තමයි රූප පරිච්ඡේදය අවකාශයේ ලක්ෂණය නිසා රූප පරිච්ඡේදයක් තියෙනවා අපිට පේනෙන ලක්ෂණයක්. රූප පරිච්ඡේදය කියනකොට මේ දුර මේ ළඟ මෙන්න මේ විදිහට අපිට පරිච්ඡේදයක්. ඒ අතරක් අතරතුරක් ගැන කතා කරනවා නම් මේ අතරතුර ගැන කතා කරන්නේ මෙන්න මේ අවකාශ ධාතුවේ තියෙන පරිච්ඡේදය කියන මේ ලක්ෂණය නිසා කෘත්‍ය තමයි රූප කලාපයන්ගේ දැක්වීම. එතකොට මේ රූප කලාපයන් අවකාශ ධාතුව අවුරගෙන නැගී සිටින ලක්ෂණය නිසා තමයි අපිට මේක පෙනෙන්නේ. ඒ නිසා මේකට කියනවා කෘත්‍ය කියලා. ඊට පස්සේ පච්චපත්තාන ඒ රූපයන්ගේ වැටහෙන ආකාරය රූපයන්ගේ පරිච්ඡේදය රූපයන්ගේ පරිච්ඡේදය කියනකොට රූපයන් වෙන් වූ බව මේ පෙනෙන ගහකින් මේ තව ගහක් වෙන් වී පෙනෙන බව මේ රූපයන්ගේ පරිච්ඡේදයේ පෙනෙන්නේ මෙතන තියෙන අවකාශය නිසා ඊට පස්සේ පදත්තානේ තමයි රූපයන්ගේ ප්‍රමාණ සැලකීම අපි ගත්තොත් මේ පොත මේ කොළය මෙතනින් පරික්ෂිප්තයි මේ පරික්ෂිප්ත වෙන නිසා තමයි අපිට මේ මෙතනින් එහාට ඒ රූපේ පැවැත්මක් පෙනෙන්නේ නැත්තේ මේ රූපයන්ගේ පරික්ෂිප්ත බව හදලා තියෙන අවකාශ ධාතුව නිසා. ඒතර අට කතාව තුළ මේ පිළිබඳව කතා කරනවා වෙනමම තව දුරටත් වැඩි විස්තරයකින් අවකාශ ධාතුව කියලා කියනකොට අවකාශ ධාතුව සහ රූප පරිච්ඡේද අවකාශය සහ අජිතාකාශය කියන තැනින් මේ රූප පරිච්ඡේද අවකාශය කියලා අපි මේ අද අවකාශ ධාතුව කියන තැන සියුම් සියුම් වායෝ ධාතු ආදී සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූප කලාපයන් සම්පූර්ණ පරික්ෂිප්තයට පත් වෙලා තියෙනවා. නමුත් අජිතාකාශය කියන තැනදී මේ මට්ටම කතා නොකරන මේ හිස් බවක් තමයි කතා කරන්නේ. රූප පරිච්ඡේද අවකාශය කියලා කියන්නේ මේ මේ සියලුම තැන අපි අවකාශයක් කියන තැනත් අද රූප කලාප සම්පින්දණය වෙලා තියෙනවා සියුම් සියුම් වායෝ ධාතු ආදී අනුගියපු රූප කලාප ඊට පස්සේ අපි ගත්තොත් අද ගලක් හෝ යකඩයක් හෝ වේවා ඒ තුල අවකාශ ධාතුවක් තියෙනවා ඒ අවකාශ ධාතුව තියෙන නිසා තමයි ඒ රූපය අපිට පුළුවන්කම තියෙන්නේ කඩන්න වෙන් කරන්න බිඳින්න පුළුවන්කම තියෙන්නේ ඒ හේතුව නිසා එහෙම නැතිනම් අපිට කඩන්න විඳින්න බිඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ අවකාශ ධාතුවක් ඒ තුල ඇත්තේ නැතිනම් එතකොට මෙන්න මේ අවකාශ ධාතුව කියන ලක්ෂණය තමයි ඒ රූපයේ තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ අවකාශ ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අවකාශ ධාතුව කියන තැන පැහැදිලි කරගන්න ඒ හිස් බවත් එක්ක ඇති වෙන දේ. එතකොට ඒක රූපය ඇතුළත වෙන්න පුළුවන් මුඛ කුහරාදී ඒ අපේ උපාදින්න රූපය ඇතුළත වෙන්න පුළුවන් ඒ වගේම අනුපාදින්න රූපය ඇතුළත වෙන්නත් පුළුවන් ඒ උපාදින්න හා අනුපාදින්න මට්ටමින් වෙන් වුණු රූපේ පිළිබඳව කතා කරන තැන අවකාශ ධාතු රූපේ කියලා කියනවා. ඊට පස්සේ ලහුතා රූපය කතමන්තං රූපං රූපස්ස ලහුතා යා රූපස්ස ලහුතා ලහු පරිණාමනා අදන්දතත අදන්දතත අවිතත්තත ඉදන්තං රූපං රූපස්ස ලහුතා එතකොට රූපයේ තියෙන ලහුතා බව ලහුතා ගතිය මේ රූපයේ තියෙන ලහුතා බව ලහුතා ගතිය කියලා කියන්නේ රූපයේ තියෙන ලුහු බව එහෙමත් නැතිනම් සැහැල්ලු බව අපිට රූපයේ තියෙන සැහැල්ලු බවක් සැහැල්ලු ගතියක් ඒ රූපයේ තියෙන සැහැල්ලු ගතිය නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ රූපය ඔසෝගෙන යන්න පුළුවන්කම තියෙන්නේ මේ රූපයේ බර බව අපිට නොදැනෙන්නේ ඒ රූපයේ තියෙන සැහැල්ලු බව නිසා සැහැල්ලු භවයේ ලහුතා රූපය දැසගෙන තියෙන නිසා. එතකොට ඒකද ධම්මායතනයේ පරියාපන්න වුණ රූපයක්. ඒ සැහැල්ලු බව අපිට විඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ධම්මායතනයේ පරියාපන්න වුණ රූපයක් කියනකොට ඒ සැහැල්ලු බව අපිට හමු වෙන දේ තමයි මේ කය අද දරත සහිත බවක් තියෙනවා. ඒ කියන්නේ බර බවක් තියෙනවා. මේ බර ගතිය මේ කයේ තියෙන ලහුතා රූපේ නිසා අපිට දැනෙන්නේ නැහැ. අපි ගත්තොත් අලියෙක් වගේ සතෙකුගේ කයක් මොනතරම් බරක් තියෙනවද? නමුත් එතනට විඥානයේ බැසගත්ත ඒ සත්වයාට ඒ කයේ බර බව ඔහුට දැනෙන්නේ නැහැ. එතන මොකද ලහුතා රූපයේ පැවැත්ම තියෙන නිසා. ඒකට අපිටත් ලහුතා රූපයක් තියෙනවා. ඒ ලහුතා රූපේ නිසා තමයි මේ කය අපිට බර බව තේරෙන්නේ නැත්තේ. එතකොට මේ කයේ වෙනමම අපිට 아무තු විශේෂිත වූ බරක් දැනෙන්නේ නැහැ. දැන් අපි කිව්වොත් ආහාරයේ පාර්සලයක් අපිට ඔසෝගෙන යන ටිකක් ඒක වෙනම බරක් අමතර අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒ ටික අනුභව කරාට පස්සේ අපිට ඒ ටික අරගෙන යෑමේ අපහසුතාවය ඇත්තේ නැහැ. ඒක අනුභව කරලා යනකොට. මොකද ඒක ලහුතා රූපයට අපි යටත් කරගන්නවා ඒ ගත්ත දේ. එතකොට ඒ දේ බර අපිට දැනෙන්නේ නැතුව යනවා. එතකොට ඒ ලහුතා රූපයේ ලක්ෂණය නිසා ඒ සැහැල්ලු බව හදලා දෙනවා. අර බර බව හදලා දෙන්නේ නැහැ. බර බව ඉවත් කරනවා. මේ ලහුතා රූපය හැදුනේ නැති වුණොත් ලහුතා රූපය නිෂ්පාදනය නොවුනොත් අපිට මේ රූපේ බර වැඩි මේ රූපය ඔසෝගෙන ඉන්න පුළුවන්කම නැත්තේ නෑ. දැන් උදාහරණයක් කිව්වොත් කෙනෙකුට තීන මිද්‍යාදිය බහුල වුණොත් නිදිමත වැඩි වුණොත් ඒ කෙනාට ලහුතා රූප හටගන්න බව අඩු වෙනවා. ලහුතා රූපය හටගන්න බව අඩු වෙනකොට ඒ ලක්ෂණය නිසා මොකද වෙන්නේ? කෙනාට නිින්ද යනකොට නිකම්ම ඇස් පිය වෙනවා. එතකොට ඔළුව කඩාගෙන වැටෙනවා, අතපය ඔසවගෙන තියෙනවා නම් අතපය වැටෙනවා, පණ නැතුව යනවා කියලා අපි මේ කතා කරන ලක්ෂණ ටිකක් තියෙනවා. එතන මේ ටික වෙන්නේ ඇයි මේ කයේ බර බව නිසා අපි අමාරුවෙන් තමයි මේ දේ ඔසෝගෙන ඉන්නේ. එතකොට මේ ඔසෝගෙන ඉන්න බර බව අපිට තේරෙන්නේ නැහැ. ඇයි? මේ ධම්මායතනේ පරියාපන්න වුණ ලහුතා රූපේ මගින් මේ කය සැහැල්ලු කරලා තියෙනවා. අපි අත ඔසවනකොට අපිට කිලෝ ගණනක් ඔසවන බර අපිට දැනෙන්නේ නැහැ. ඇයි මේ ලහුතා රූපේ නිසා මේක ලහු බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. ඒ නිසා ලහුතා රූපයේ ලක්ෂණය තමයි මෙන්න මේ කතා කරපු මේ පරිවර්තනය කරන බව ලඝුත්වාකාරයේ පරිවර්තනය කරන බව නොබර බව කියන එක තද බවක් නැහැ කියන එක මේ ලහුතා රූපයේ තියෙන ලක්ෂණයයි. කතමන්තං රූපං රූපස්ස මුදුතා එතකොට රූපේ මුදුතා රූපේ මොකද්ද? යා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛලතා අකටිනතා ඉදන්තං රූපං රූපස්ස මුදුතා රූපේ තියෙන මෘදු බව මුදුතා රූපය කියලා කියනවා. එතකොට රූපයේ මුදුතාව නොතද බව තද කරන් නොතද බවක් අපිට අල්ලනකොට මේ දැනෙන තද නැති එබෙන බවක් තියෙනවනම් මේක තමයි රූපයේ තියෙන මුදුතා ලක්ෂණය මෘදු බව. එතකොට මృత ශරීරයක ගත්තොත් මේ මුදුතා රූපය ඇත්තේ නැහැ. ඒ රූපේ එකයි මුදුතා රූපේ නැති බව නිසා ඒ කය දැඩි බවට පත් වෙන්නේ. එතකොට දැන් අපිට දැනෙන්නේ නැහැ මේ මුදිතා රූපේ වෙනම දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ නොතද බව කියන එක තුල අපිට පුළුවන් මේක ලක්ෂණ විදිහට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තද බව දුරු කිරීම තමයි කෘත්‍යය. මේ මෘදු ලක්ෂණය නිසා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කය අල්ලනකොට මේකේ සැහැල්ලු බව ඒ කියන්නේ මෘදු බව මොලොක් බවක් අපිට මේ දැනෙන්නේ මේ රූපයේ තියෙන මුදුතා රූපය නිසා. එතකොට සියලු ක්‍රියාවන්ගේ අවිරෝධී බව මේක කම්මඤ්ඤතාවයට අපිට ඉස්සරහට හම් වෙනවා කම්මඤ්ඤතා රූපේ මේ කර්මඤ්ඤතාවයට උපකාර කරන්නේ මෙන්න මේ මුදිතා කියන මේ ගතියමයි. එතකොට මේ මුදිතා රූපය අපිට මෘදු ලක්ෂණය හදලා දෙනකොට මේ සියලු ක්‍රියාවන්ට අවිරෝධී බව තමයි මේක එළඹ සිටි කාරණේ බවට පච්චපට්ඨානේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ පදත්තානේ බවටපත් වෙනවා මෘදු රූපය ආසන්න කාරණේ කොට ඇත්තේ ඊට පස්සේ මේ මෘදු බවටපත් වන රූපය එතකොට අපි කෙනෙකුගේ කාය කායික මෘදු බවක් ගැන කතා කරනවා නම් ඒ කායික මෘදු බව කතා කරන්නේ අපි මෘදුතා රූපය ගැනයි ඒ කතා කරලා තියෙන්නේ. ඒ මෘදු බව හදලා තියෙන්නේ මෘදුතා රූපේ නිසා. එතකොට මෘදු බව කියන එකෙන් දකින්න එපා. ඒ කය අල්ලනකොට එබෙන ගතිය ඒ අපිට දැනෙන ගතිය මුදුතා රූපේ නෙමෙයි. ඒ බව නිර්මාණය කරලා තියෙන්නේ ඒක හදන්න මනස පැත්තෙන් උපකාර වුණ ගතිය තියෙනවා නම් ඒක තමයි මුදුතා රූපේ බවට පත් වෙන්නේ. එතකොට මේ විදිහට මේ රූපයන් මේ විදිහට දක්වන්න හේතුව තමයි බෙදා දක්වන්න මේ සත්පුද්ගල ආත්මදිත්‍ය මේ හැම පැත්තකින්ම බැසගෙන තියෙනකොට මේ සත්පුද්ගල ආත්මභාවයක් නොවුණු එකිනෙකට වැය වුණු කෘත්‍ය සමුදායක් තියෙන කියලා මේ පැහැදිලි කිරීමකුයි මේ सिद्ध කරන්නේ. මේ මම මේ තව කෙනෙක් කියලා අපිට කායික වශයෙන් සත්පුද්ගල සංඥාවක් ඇසුරු වෙනවා නම් මේ සත්පුද්ගල සංඥාව දුරු වෙන විදිහට මේ එතන කෙනෙක් ජීවත් වෙනව නෙමෙයි එතන තියෙන්නේ මෙන්න මේ වගේ රූප ධර්මතා ටිකක් සහ නාම ධර්මතා ටිකක පැවැත්මක්. එතකොට අර කෙනෙක් පුද්ගලයෙක් කියලා ගත්ත සංඥාව දුරු කරගන්න අවශ්‍ය විදර්ශනාවට අවශ්‍ය භූමිය තමයි මේ අපිට හදලා දෙන්නේ. එතකොට මේ මුදිතා රූපය කතා කළත් එතකොට මේ සහැල්ලු බව පිළිබඳව රූපයේ තියෙන කර්මන්‍යතාවය පිළිබඳව කතා කළත් මේ කොයි විදිහට කතා කළත් අපිට කතා කරන්න වෙන්නේ මේ රූපය කියන තැන සත්පුද්ගල භවකින් අපි පුද්ගලයෙක් යනවා එනවා කියලා කතා කරන තැනක මේ විඤ්ඤාති රූපයේ තියෙන ලක්ෂණයක් කියන මට්ටමේ සත්පුද්ගල භව ඉක්මවා ගියපු ලක්ෂණයකට හිත තියාගන්න. අපිට කෙනෙක් කතා කරනවා කියලා කියනකොට මේ විඤ්ඤාති රූපය විඤ්ඤාප්ති රූපයක් කියන කාරණාවට හිත තියලා අර පුද්ගල භව ඉක්මවා ගන්න අවශ්‍ය වෙන ඥාන දර්ශනයකට අවශ්‍ය වෙන පසුබිම. ඒකයි අපි මතක් කළේ මුලින්ම මේ විදර්ශනාවට අවශ්‍ය වෙන පසුබිමකයි පසුබිමකුයි මේකෙන් සකස් කරලා දෙන්නේ. නොයසේනම් වෙනම සත්පුද්ගල සංඥාවක් මේ තුල තවත් උපදෝගෙන මේකත් ඉගෙනගත්ත තවත් එක කෙනෙක් බිහි කර ගැනීම සඳහා නෙමෙයි මේ විවරණේ ලබා දෙන්නේ. මේක අනිවාර්යෙන් විදර්ශනාවට පාදක වෙන විදර්ශනාවට උපකාරක ධර්මයක් බවට පත්විය යුතුව තියෙනවා. ඒ විදර්ශනාවට උපකාරයක් බවට පත් වෙන්නේ අපි ඒ කාරණාව හරි විදිහට යොදාගත්තොත්. එහෙම නැතිනම් ඒක දැනුමක් විදිහට විතරක් මේ රූප සමුදාය මේ රූප ටික ඉගෙන ගත්ත එක දැනුම් මාත්‍රයක් විදිහට විතරක්ම අපි ළඟ පවතී අපිට යථාර්ථවාදී හොඳ දර්ශනයක් විදිහට විදර්ශනාවකට හේතු වෙන ලෝකෝත්තර ඥාන විශේෂයක් ගෙනල්ලා දෙන්න හේතු වෙන ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා ඉත්ීන්ද්‍රිය රූපය, පුරුසීන්ද්‍රිය රූපය, ජීවිතීන්ද්‍රිය රූපය, විඤ්ඤාප්ති රූපය, මේ මුදුතා රූපය, ඒ ලහුතා රූපය දැනගත්ත තවත් එක පුද්ගලයෙක් බිහි වෙනවට වඩා වැදගත් වෙන්නේ මේ රූපයේ තියෙන රූපස්කන්ධයේ ස්වභාව ධර්මතාවයකුයි මේක කියන එක ඒ රූපයේ තියෙන ධර්මතාවය අවබෝධ කරගන්න එක පුද්ගල බව ඉක්මවා යන ඥාන දර්ශනයකට හේතු කරගන්න එකයි අපිට මේ තුල බලාපොරොත්තු වෙන අර්ථය වෙන්නේ අවශ්‍ය අර්ථය වෙන්නේ ඒ නිසා අද දවසේදී කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරගෙන මේ විදිහට බොහොම වටින කුසලයක් සිද්ධ කරගත්තේ අපි මේ සියලු කුසල් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකයන් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින්වත්නි දන්වන්න. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි.